ඊළඟට ශාමලී මහත්මිය. ඊළඟ සරණයි ස්වාමීන් වහන්ස. ඊළඟ සරණයි. මාංශයට ඇහෙන නේද? ඇහෙනවා. ඔව්. මේ මං අහන්නේ මේ මෙහෙවන්නා මෙහෙ ලක්වන්න. පින්කමක් කිරීමේදී දැන් අපි දෙදෙනා තුලම ශ්‍රද්ධාව තියෙනවා ගෞරවය තියෙනවා පින්කම කරන කිරීම සාර්ථක කරගන්න ඕනි කියලා අරමුණ තියෙන දිනා තුලම එතකොට මං අහන්නේ දැන් මම මේ පින්කම කරන්නේ පින්කම සැලසුම් කරලා එතකොට ඒ පින්කම නැහැීම ආකාරයෙන් සුදුසු විදියටම කරගැනීමේ අරමුණින් මම අනිත් අය ලවා මේ දේවල් මේ මේ විදිහට කරන්න මේ විදිහට කරන්න මෙහෙම කරන්න කියලා මේ ඊ타ත්ම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ඉබින්කම කරනවා. තව දැන් මෙහිමට ඒ දෙන උපදේශ අනුව ඒ වගේම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ ඒ පින්කම කරනවා. ඒ කියන්නේ තමාගේ අතිම්ම සියල්ල පිරිසිදු කරලා සියල් මල් සකස් කරලා ඒ හැමදේම කරලා මේ කරනවා. එයාගේ අතින් නමුත් අර මෙහෙවන්නා විසින් මේ දේවල් තමන්ගේ දෑතින් කෙරෙන්නේ නැහැ. නමුත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒක සුදුසු විදියටම කරගන්න ඕනි කියලා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගෞරවයෙන්ම ඒක කරනවා. දෙදෙනාම මේ විදියටම කරනවා. අර මට අහන්න ඕනි මේ දැනගන්න ඕනි. එතකොට දැන් අර නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස ක්ලේශයන් දුරු කරගන්න වඩාත් මේ දැන් පිහිට පිනිස වෙන්නේ අර මෙහෙවන්නාගේ ක්‍රියාවලියද අර මෙහීමට ලක්වන කෙනාගේ ක්‍රියාවලියද කියලා මම ටිකක් දැනගන්න ඕනසන්නා. ඒ මෙහෙ මෙහීමට ලක්වන පුද්ගලයාගේ ක්‍රියාවලිය ඒ සඳහා හේතු වෙනවා ඔහු හෝ ඇය හරියට සද්ධාවෙන් බුදුරජාණන් වහන්සේට කරන උපස්ථානයක් හැටියට ඒක තේරුම් අරගෙන ගෞරවයෙන් අර පිරිසිදු කිරීම ආදිය කළොත් ඒ තනත්තාට ඒක කෙලස් ප්‍රහාණය සඳහා හේතු වෙනවා. එතකොට මෙහෙවන්නා ඒක මෙහෙවන්නේ ඇත්තටම මේ වැඩේ බුදුරජාණන් වහන්සේට උපස්ථානයක් හැටියට මේක කරන්න ඕන. හැබැයි අනිත් අයත් මේ සඳහා යොමු කරන්න ඕන කියන කරුණා මෛත්‍රියකින් නම් ඒක කරන්නේ හරියට කාරණේ වටහාගෙන ඒතනත්තාටත් ඒක කෙලස් ප්‍රහාණය සඳහා හේතු වෙනවා ඊට අමතරව පරිවාර සම්පත්තිය සඳහාත් ඒක සහාය වෙනවා හැබැයි දෙදෙනාටම ඒක හේතු වීම නොවීම තීරණය වෙන්නේ තමන් ඒක ප්‍රඥාවෙන් තේරුම් අරගෙන කරන ප්‍රමාණයත් එක්කයි. ඉතින් ගොඩක් වෙලාවට පින්කම් වලදී වෙන්නේ එහෙම ප්‍රඥාවෙන් තේරුම් අරගෙන මෙහෙවීමකට වඩා ඊට වඩා නිකන් වෙනත් මනෝභාවයක්. ඒ කියන්නේ අර ලොකු පිරිසක් එක්කලා මේක ලස්සනට කරන්න පිළිවෙලට කරන්න වගේ අදහස් මතුවෙනවා විනා මුගක් වෙලාවට අර බුදු ගුණ සිහි කරගෙන බුදුරජාණන් වහන්සේට කරන උපස්ථානයක් හැටියට දේවල් කරන්න මුගක් දෙනකොට සති සම්පජඤ්ඤය අවදි වෙන්නේ නැහැ. එහෙම අවදි කරගන්න පුළුවන් වුණොත් තමයි දෙදෙනාටම ඒක හේතු වෙන්නේ. ඒක තමන්ගේ සියතින්ම කරන්න ඕන කියලා නියමයක් නැහැ. හැබැයි වෙන කෙනෙක් කරන්න කෙනෙක් නැතිනම් තමන් සියතින් කරන්න ඒ සඳහා තමයි Tamanට මනෝභාවය තියෙන්න ඕන. වෙන කවුරුත් කරේ නැත්නම් ඒ කියන්නේ අනිත් කෙනා යොමු කිරීමක් මෙහෙවීමක් හැටියට කරනවා. එයා කරේ නැත්නම් ඒ ගැන හිතනරක් කරගන්න නැතුව මම ඒක කරනවා. අන්න ඒ එපමණකට අපේ මනස මධ්‍යස්තව තියාගෙන අන් අය මෙහෙවන්න පුළුවන් නම් මෙහෙවන්නාටත් ඒ කුසලය අඩුවක් නැතුව සිද්ධ කරගත්තයි. එතකොට ස්වාමීන් වහන්සේ මේ අර කායික ක්‍රියා දැන් අරයගේ මානසික ක්‍රියාවයි කායික ක්‍රියාවයි දෙකම කියනවනේ. ඔව් දැන් ඒ කායික ක්‍රියාව ඒක තමයි මම කිව්වේ දැන්. ක්‍රියාවලිය විතරයි. අනිත් කෙනා අනිත් කෙනා ක්‍රියාත්මක නොවෙනවා නම් Taman ඒක ක්‍රියාත්මක වෙන්නට තරම් මනෝභාවයක් Taman තුල තියෙන්න ඕන. එතකොට දැන් මේ මනෝභාවය Taman ළඟ තියෙනවා. හැබැයි අනිත් කෙනාට අවස්ථාවක් දීපු වශයෙන් තමයි මේ අවස්ථාව දීලා තියෙන්නේ. එතකොට Tamanගේ මනෝභාවය නිසා තමයි අනුන්හරහා හරි මේක කෙරෙන්නේ. දැන් අපි හිතමුකෝ අපි මේ උපකරණයකින් යමක් කරනවා කියලා අපිට දැන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙනුවෙන් අපේ මොකක් හරි උන්වහන්සේට දාලා තියෙන තිරයක් අපිට හොදන්න. ඒක අපිට අතින් හොදන්නත් පුළුවන්, මැෂින් එකකට දාලා හොදන්නත් පුළුවන්. ඉතින් අතින් හොදනවා නම් ඒ ඒ හොදන වාරයක් පාසා අපිට වෙන වෙනම සිතුවිලි පහළ වෙනවා. ඒක කුසල් සිත් ප්‍රමාණය වැඩි. මැෂින් එකට දාලා හොදනකොට මේක හොදනවා කියලා ඇති වෙන මනෝභාවය හැරෙන්නට අර හේදීමේදී ඇති වෙන සිතුවිලි පරම්පරාව ඇති වෙන්නේ නැහැ. ඒ වගේ කෙනෙක් හරහා තව කෙනෙක් මෙහෙවලා කරනකොට මේ දේ කරන්න ඕන බුදුහාමුදුරට උපස්ථානයක් හැටියට කියන කුසල් සිත ඇති වෙනවා. ඒක තමන්ට විමුක්තියට හේතු වෙනවා ඥාන සම්ප්‍රයුක්තව කරගත්තා. හැබැයි අර කරන කෙනාට තමයි ඒක කරන කරන මොහොතක් පාසා ඒ සම්බන්ධව වැඩි කුසල් සිත් ප්‍රමාණයක් ඇති වෙන්නේ. ඒ අවස්ථාව අර මෙහෙමන කෙනාට නැති වෙන්න පුළුවන්. හැබැයි එයාට වෙනත් විදිහක ප්‍රතිලාභයක් ඒකෙන් මතුවෙනවා. ඉතින් ඒ කරන විදිහට සිතන විදිහට තමයි ඒව ප්‍රතිඵල තීරණය වෙන්නේ. ඒද කෙලස් නැසීම ඉලක්ක කොටගෙන ඒ සඳහා ප්‍රඥාව අවදි කරගෙන කරනවා නම් දෙදෙනාට මේක දෙවිධයකින් ඒ සඳහා උදව් වෙන්න පුළුවන්. මෙහෙම වෙන්න පුළුවන් මේ දෙක්මන්ට සසරෙන් අපි දැන් නිබ්බේ වෙනවා නම් නැහැ තව භවයක් කීපයක් යනවනම් අපි නිවන් දකින්න එතකොට එයාට අර කායිකව කරන ක්‍රියාවලිය මානසිකව කරන කෙනාට නිවන් පිණිස මේ ඒක ප්‍රයෝජනවත් වෙනව තමයි මේ දැන් අර කායිකවත් කරන කෙනාට එයාට අර මේ අර ප්‍රත්‍යලාභයන් ලැබීමේදී අර සත්‍ය ගමනේදී ඒක උපකාරී වෙනවා නේද ස්වාමීන් වහන්සේ උපකාරී වෙනවා උපකාරී වෙනවා. ඉතින් දැන් අර මෙහෙවන කෙනාගේ මෙහෙයවීම නිසානේ අනිත් කෙනා ඒක කරන්නේ. ඒතකොට තමන්ගේ අතින් නොකලයි කියලා අපි අර මැෂින් එකට දාලා රෙදි ටික හේදුවා වගේ අනිත් කෙනා ලවා හරි ඒ කාර්ය කරනවනේ සම්පූර්ණ වෙනවනේ. ඒතකොට ඔහුගේ මනෝ ඔහුගේ හෝ ඇයගේ මනෝභාවය විතරක් නෙමෙයි. ඒ මනෝභාවය නිසා වැඩෙත් කෙරිලා තියෙනවනේ. ඒ නිසා ඒකේ අඩුවක් හිටින්නේ හරියට දැනගෙන කළොත්. එහෙමයි. අනිකොලේ නේද සංහා දැන් කෙනෙක් කරන්නේ නැත්නම් මං කරනවා කියන අරමුණක් තියෙනවනම් අරමුණක් තියෙනවනේ අතට ඒ ඒ මධ්‍යස්ත බව තියෙනවා දැන් අනිත් කෙනා කලේ නැතුවම තමන් කුපිත වෙලා ගැටිලා එහෙම වෙනකොට ඒ තියෙන්නේ වැඩේ කරවා ගැනීම අදහස විතරයි එතකොට අර ප්‍රඥාව හෝ විමුක්ති අරමුණ බුදු ගුණ සීකරින් මොකවත් නැහැ. ඒත් අපිට පුළුවන් වෙන්න ඕන අනිත් කෙනා යොමු කරනවා. එයා ඒක හරියට කරේ නැත්නම් මම හරි කරන්න ඕනේ. මේ මට්ටමට අපේ මනස මධ්‍යස්ථව තියාගෙන අනිත් කෙනාට අවස්ථාවක් දීමක් හැටියට අනිත් කෙනා යොමු කිරීම අනිත් මානීව තමන් කරනාමයි හිතාගෙන ඉන්නවා නම් ඒකේ විදිහට යටලුවක් නැහැ. විදිහට වෙනවා. ඔව්. එහෙමයි. සතේරුවන් සරණ. සරණ.